තෙරුවන් සරණයි. අද අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න හිතුවේ අතහැරීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන මගේ ජීවිතයේ ලැබපු අත්දැකීමක් එක්කම ඔබට පහදලා දෙන්න හිතුවා. සාමාන්‍යයෙන් හැම මිනිසයාම වගේ මේ මානසික තත්ත්වයට ගොදුරු වෙලා ඉන්නේ. ඉතින් ඒකෙන් ගොඩ එන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔබට අද පහදලා දෙන්නේ. ඇත්තටම ඔබ වග කියන්න ඕනේ ඔබ වග වෙන්න ඕනේ, ඔබ රෙස්පොන්සිබිලිටි එක ගන්න ඕනේ. ඔබ කරන කියන දේ ගැන විතරයි. බාහිරින් එයට ලැබෙන ප්‍රතිචාරය ගැන නෙමෙයි. ඒකට අපි කියන්නේ අවුට්කම් එක කියලා. බාහිර ලෝකයේ ප්‍රතිචාරය. ඒක ඔබේ රෙස්පොන්සිබිලිටි එක නෙමෙයි. හැබැයි ඔබ ඒ ගැන වද වෙනවා. මම මේක පැහැදිලි කරන්න පුංචි උදාහරණයක් කියන්නම්. අපි හිතමු ඔබ රැකියාවකට අයදුම් කරනවා කියලා. ඊට පස්සේ ඔබ සම්මුඛ සාකච්ඡාවකට යනවා. නමුත් ඔබට ජොබ් එක ලැබෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔබට දුක හිතෙනවා. හිතට වේදනාවක් දැනෙනවා. හිතට හරිනෑ. හිතට බරගතියක් එනවා. ඇත්තටම ඇයි ඒ වගේ වේදනාවක් දුකක් ඔබේ මනසට ආවේ? ඔබට එහෙම හිතිලා තියනවාද? ඒකට හේතුව තමයි ඔබට ඔබේ රෙස්පොන්සිබිලිටි එක, ඔබේ වගකීම මොකක්ද කියලා අමතක වෙලා. ඔබේ වගකීම වෙන්නේ හොඳින් ඉන්ටර්විව් එකට මුණ දෙන එක විතරමයි. ඔබට අයිති එපමණයි. ඉතින් ඔබට ජොබ් එක ලැබුණේ නැහැ. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ජොබ් එක ඔබට ලැබෙනවද නැද්ද කියන එක ඔබේ වගකීම නෙමෙයි. ඒක ඉන්ටර්විව් බෝඩ් එකේ තීරණයක්, වගකීමක්. ඒ වගකීම අයිති එයාලට. ඒ ඔවුන්ගේ වගකීම ඔබේ කරගත්තාම තමයි ඔබට වද වෙන්නේ. ඔබට වදවීම කියන එක එන්නේ. මේක තමයි හේතුව ඔබේ හිත රිදෙන්න. ඉතින් අතහරින්න. අනුන්ගේ වගකීම් ඔබේ කර ගැනීම අතහරින්න. වදවීමට තිත එතනම හට ගන්නවා කියලා ඔබට දැනේවි. ඉතින් මගේ ජීවිතයේ පුංචි උදාහරණයක් ඔබට කියන්නම්. මම මේ YouTube channel එක මේ නාලිකාව පටන් ගනිද්දි මම මගේ මනසට කියා දුන්නේ ඒක දැනටත් මම මගේ මනස පවත්ත ගන්න මේ විදිහට මම දන්න දේ මම ලද අත්දැකීම් හදවතින්ම අවංකවම මම ලෝකයා එක්ක බෙදා හදා ගන්නවා. දන්න අය දැනුවත් කරනවා. එච්චරයි මගේ වගකීම. මේක කී දෙනෙක් බලනවද? කී දෙනෙක් ලයික් කරනවද? කී දෙනෙක් අන්ලයික් කරනවද? කී දෙනෙක් සබ්ස්ක්‍රයිබ් කරනවද? හොඳින් කමෙන්ට් කරන්නේ කවුද? නරකට කමෙන්ට් කරන්නේ කවුද? ඒවා මොනවද? ඇත්තට මේ දේවල් මගේ වගකීම නෙමෙයි. ඒවා ලෝකයාගේ වගකීම. ඔබේ වගකීම. මම ඒවා බාරගත්තොත් අන්න මම වැරදි තැනකින් තමයි අල්ලලා තියෙන්නේ. එතකොට මම මගේ සැනසීම මමම නැති කරගන්නවා වෙනවා. ඉතින් මම මට කරන්න පුළුවන් දේ උපරිමයෙන් හදවතට අවංකවම කරනවා අවුට්කම් එක. ලෝකයාගේ ප්‍රතිචාරය අතහරිනවා. ලෝකයා කැමතිද නැද්ද කියන එක මගේ වැඩක් නෙමෙයි. ඒක ලෝකයාට අයිති වැඩක්. මෙහෙම හිතන එක හැබැයි ලේසි නැති වෙයි මුලදී. මොකද හේතුව ඔබේ මනස කාලයක් තිස්සේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ තමන්ගේ වැඩේ තමන් කරන දේ ගැන වගකීම ගන්න නෙමෙයි. ලෝකයාගෙන් ලැබෙන ප්‍රතිචාරය ගැන වද වෙන්න තමයි ඔබේ මනස ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. මේ தত্ত্বය කඩලා දාන්න මේ தત્ත්වය බිඳලා දාන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ඒකට සතිමත් වීම කියන එක අත්‍යවශ්‍යයි. මොකද සතිමත් මනසට තමයි ඔබ ඒ ඇබ්බැහි වීමට වැටෙන එක පේන්න ගන්නෙ. ඔබ වද වෙන එක පේන්න ගන්නෙ. ඔබ යමක් කරලා ඒකට මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිචාරය ඔබේ මනසේ මැවෙන හැටි ඔබට පේන්න ගන්නවා. ඒ ඒ ඔබ මිනිසුන්ගේ බලාපොරොත්තුව ඉල්ලන හැටි, يعني මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ගැන ඔබේ මනස ඉල්ලන හැටි ඔබට පේන්න ගන්නවා. ඒ නිසා ඔබේ මනසට ඇතිවන පීඩනයේ ආතතිය ඔබට පේන්න ගන්නවා. ඉතින් මේ සිතුවිල්ල අතහැරිය ගමන්ම ඔබේ මනසට ඒ සහනය දැනෙන්න ගන්නවා. මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. ඔබටත් පුළුවන් මේක උත්සාහ කරන්න. ඔබට දැනේවි ටිකෙන් ටික ඔබේ මනස මේ මිනිසුන් ඔබ ගැන කරන කියන දේවල් ගැන ඔබ ගැන හිතන පතන දේවල් ගැන ඔබ වද වෙන ගතිය අන්න ඒ සිතුවිල්ලට තියෙන ඇලීමෙන් ඔබ වෙන් වෙනවා කියලා ඔබට දැනෙන්න ගනීවි. ඔබ ඒ වද වෙන සිතුවිල්ලෙන් අයින් වෙනවා කියලා. ඒ සිතුවිල්ල ඔබේ මනසින් අතහැරිලා යනවා කියලා ඔබට දැනෙන්න ගනීවි. ඇත්තටම ඔබ අවධානය දෙන්න ඕනේ ඔබෙන් ලෝකෙට නිකුත් වෙන්නේ හොඳ දේද නරක දේද කියන එක ගැන විතරයි. මිනිසුන්ගේ ප්‍රතිචාරය ගැන වද වෙන එක අතහරින්න. මොකද ඒක වෙනස් කිරීමේ බලයක් ඔබට කොහොමවත්ම ඇත්තේ නැහැ. ඉතින් මේක තමයි ඇත්තටම අනාත්ම ලක්ෂණය කියන්නේ. ඉතින් අනාත්ම දේ අතහරින්න. එතකොට ඒ අනාත්ම දේ අතහැරියාම එයින් පමණයි ඔබ හොයන සැනසීම ඔබට ලැබෙන්නේ. මේක ඔබේ ජීවිතේ කුඩාණු කුඩා හැම කාරණයකටම ඔබට දාන්න පුළුවන් වෙනවා. ඔබේ ජීවිතේ සතුටින් ගෙවන්න පුළුවන් වෙන්නේ එතකොටයි. හොඳට හදවතට කතා කරලා බලන්න. ඔබ දුක් විඳින තරමක් දුක් විඳින්නෙම ඔබ කරන කියන දේවල් ගැන වද වෙලා නෙමෙයි ඔබ කරන කියන දේ ගැන ලෝකයාගෙන් යම් යම් දේවල් ඉල්ලන්න ගිහිල්ලා. ඔබ හිතනවා ඔබ කරන දේට ඔබ කරන කියන දෙයට ලෝකයා මෙන්න මෙහෙම මෙන්න මෙහෙම ප්‍රතිචාර දක්වන්න ඕනි කියලා ඔබ හිතනවා. ඔබ ඉල්ලනවා ඒක. ඉතින් ඒක නොලැබුණාම ඔබ වද වෙනවා. ඉතින් ඇත්තටම ලෝකයා ඔබ ගැන ඔබ හිතන පතන දේ ඔබ කරන කියන දේ ගැන ලෝකයා හිතන්න ඕනි කොහොමද කරන්න ඕනි කොහොමද කියන එක ඔබට අයිති දෙයක් නෙමෙයි. ඒක ලෝකෙට අයිති දෙයක්. ලෝකෙට අයිති දේ ලෝකෙට බාර දීලා අතහරින්න. ඔබ ඔබට අයිති දේ, ඔබ කළ යුතු දේ, ඔබේ වගකීම විතරක් හරියට කරන්න. ඒ ගැන අවධානය දෙන්න. එච්චරයි ඔබේ වගකීම වෙන්නේ. ඉතින් මේ ක්‍රමේ පුහුණු වෙන්න පටන් ගන්නකොට ඔබට තේරෙයි ඔබේ ජීවිතයේ වෙනස් විදිහකට හැඩගැහෙන්න පටන් ගන්නවා. ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ජීවිතේ විඳින්න පුළුවන් කියලා තේරෙයි. ජීවිතේ වෙනස් පැත්තකට ගමන් කරනවා කියලා තේරෙයි. ජීවිතේ හොඳ දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා කියලා තේරෙයි. ඉතින් උත්සාහ කරන්න මේ අතහැරීම පුරුදු කරන්න ලෝකයාගේ වගකීම් ඔබේ කරමත පටවා ගැනීම අතහැරීම. මේක තමයි ඔබ විසින් කළ යුත්තේ ඔබට සැනසීමෙන් ජීවත් වෙන්න අවශ්‍ය නම්. තෙරුවන් සරණයි.